අපි විවිධ දහම් පර්යායන් දිගින් දිගටම සාකච්ඡා කළා. අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයේ රූපකාණ්ඩය ආශ්‍රය කරගෙන බොහෝ කරුණු කාරණා සමුදායක් අපි කතා කළා ඒ කරුණු සාමාන්‍යයෙන් අපේ ජීවිතය තුළට යෙදෙන්නේ කොහොමද කියන කාරණාවත් එක්කම. ඒ වගේම අපි ඊට පස්සේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන කරුණු කාරණා සමූහයක් සාකච්ඡා කළා. එතනදී සුතමේ ඥානය පිළිබඳව කතා කරනකොට අභිඤ්ඤේය නුවණින් විශේෂයෙන් දත යුතු ධර්මතාවයන් පිළිබඳව ඇති නුවණ අපි ඉස්සෙල්ලා අහලා දැනගත යුතුයි කියලා ඒ කාරණාවන් පිළිබඳව බෙදලා කතා කරන්නට යෙදුණා. එකේ ඉඳලා සංඛ්‍යාත්මකව 10 දක්වා ඇති කාරණාවන් අපි කතා කළා. ඒ වගේම ඊට පස්සේ පහුගිය දේශනාව තුළ අපි නිෂ්පරයායෙන් අරගෙන නොඑක් කාරණාවන් අපි පර්යායන් පිළිබඳව කතා කරන්නට යෙදුණා. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාව දිහා බලනකොට විවිධ පර්යායන්ගෙන් වේනීය ජනයා නිවන දක්වා අරගෙන යන ක්‍රමවේදයක් තමයි අපිට දකින්නට තියෙන්නේ. ශ්‍රාවකයා කෙසේ ධර්මය අවබෝධ කරන්නේද කියන ඒ ආශ්‍රයානුසේ දන්නා ඥානය ඇති හේින්ම ඔවුනොන්ට අවබෝධ කළ හැකි ක්‍රමවේදයන් ඔස්සේ බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවකදීම ධර්ම දේශනා කරන්න තියදුනා. මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේදී අපිට දක්නට ලැබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා සමූහයම ඒකරාශී ගත කරලා ඒ වගේම එක්තැනකට එක්තැන් කොට මහා සරියුත්තරුන් වහන්සේ විසින් කරන ලද ඒ උතුම් දේශනාවක් විදිහට. එතකොට අපිට අපේ ජීවිතය තුළ මේ කාරණාවන් අසා දැනගත යුත්තේ කුමක් නිසාද අසා දැන ගැනීම තුළ සිදුවන්නේ කුමක්ද එවැගේ මේ ධර්මයන් අපේ ප්‍රතිපදාවට සම්බන්ධ වන්නේ කෙසේද කියන මේ කාරණාවන් ඊටාම වැදගත් වෙනවා කෙනෙකුට. පින්නතුනි ඒ නිසා මේ දහම් කරුණු අපේ ජීවිතයට ඊටාම සමීප කරගන්නට ඕනේ. හැමදාම මතක් කරනවා වගේ බොහෝ අවස්ථාවලදී අපි මේක ජීවිතේට ධර්මයේ දන්න තවත් එක පුද්ගලයෙක් පිහි කරගන්නේ නැතුව අපිට පුළුවන් නම් මේ ධර්මයේ මේ කතා කරන කාරණා ටික තුළ ඔබේ ප්‍රතිපදාව පිළිබඳව අදහසක් ඇති කරගන්නට අපි කල යුතු දේ පිළිබඳව හැඟීමක් ඇති කරගන්නට අවබෝධයක් ඇති කරගන්නට ඒක තමයි වැදගත් දේ බවටපත් වෙන්නේ. නැතිනම් මේ ධර්මකාරණාත් කතා කරපු තවත් එක පුද්ගලයෙක් ලෝකෙ තුල බිහි වෙලා මේක ඇත්තයි අනෙක්වා බොරු හෝ අනෙක්වා ඇත්ත මේ දේවල් බොරු වෙන්නට ඕන කියන තර්කමත් මතවාද වලින් අපි පෝෂණය ලබනවා නම් ඒ සඳහා මේ ධර්මය යොදානගත යුතු වෙනවා. ඒ නිසා අපිට වැදගත්ම දේ බවට පත් වෙන්නේ මේ ධර්මාර්ථයන් පිළිබඳව ගලපා ප්‍රතිපදාව පිළිබඳව තීරණය කර ගැනීම, ඒ වගේම ඒ අනිත් දහම් න්‍යායන්ට ඒ දේ ගැළපීම ත්‍රිපිටකය සහටුවාවන්ට ත්‍රිපිටකය තුල ඇති කාරණාවන් තව සූත්‍ර දේශනාවන්ට අභිධර්ම දේශනාවන්ට හැම දෙයකටම ගැළපෙන ආකාරයකින් අපිට පුළුවන් නම් කතා කරන්නට ඒක ඉතාම වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි සූත්‍රයේ හිම්කොට ත්‍රිපිටකය කෙලවර කොට නැතිනම් සීමාව කොට අපිට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පුද්ගලික මතවාදයන්ගෙන් බැහැරව මේ කරුණාකාරණා ඔස්සේ තේරුම් ගන්න කිතාම වැදගත් දෙයක් බවට පත් වෙනවා. එනිසා අපි මේ කතා කරපු කාරණා ටිකෙන් අපි හැම වෙලාවකදීම උත්සාහවත් වුණා එක පළක් නැතිනම් එක න්‍යායක් සාකච්ඡා කරනකොට ඒකට අවශේෂ වුණ අනිකුත් බොහෝ න්‍යායන් සමීපයට අරගෙන තව සූත්‍ර, තව ධර්ම කාරණා මේකට සමීප කරගෙන මේ සාකච්ඡාව මේ දේශනාවන් ඉදිරියට කරගෙන යන්නට අපි කල්පනා කළේ. ඒ නිසා අපිට මේ කාරණා ටික කතා කරනකොට ඔබට අහපු දේ නැවත ස්ථිර කරගන්නටත් ඒ වගේම අලුත්ෙන් කාරණාවන් පිළිබඳව අවධානය යොමු කරන්නටත් ඔබට අවස්ථාව සැලසේවි. ඒ නිසා ඊටමත් හොඳින් කල්පනාවෙන් මේ ධර්ම කාරණාවන් තමාගේ ජීවිතය තුළ ප්‍රත්‍යක්ෂ කරමින් තේරුම් ගන්නට උත්සාහවත් වෙමින් ධර්ම විනයට ගලපමින් හොඳට අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්න අවශ්‍යයි. අපි පසුගිය දේශනාව තුළ සම්බම්බික්කවේ අභිඤ්ඤයම් මහණෙනි සියල්ල නුවණින් දත යුතුයි කියලා අපි සියල්ල කියන්නේ කුමක්ද කියන කාරණාව ඔස්සේ කතා කළා. එතනදී සියල්ල කියන මාතෘකාව කතා කරනකොට අපි කිව්වා සියල්ල කියලා කියන්නේ මේ ස්කන්ධ ධර්මයන් ආයතන ධර්මයන් මේ විදිහට නොඑක් ආකාරයන්ගෙන් පරයායන්ගෙන් බෙදී ඇති ආකාරයේ කතා කළා. වැදගත් කාරණයක් හැටියට අපි එහිදී සාකච්ඡාවට බඳුන් කළා. චක්කුම් වික්ඛවේ අභිඤ්ඤයං රූපා වික්ඛවේ අභිඤ්ඤයා චක්කු විඥානං අභිඤ්ඤයං චක්කු සම්පස්සෝ අභිඤ්ඤයෝ යම්පිදං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අභිඤ්ඤයං මෙන්න මේ කියන පෙළක් දිහා බලනකොට අපි එතනදී කතා කළා ඔබ ඇස දතයුත්තක් රූපේ දතයුත්තක් කියනකොට ඔබ දෙයාකාර හැක් පිළිබඳව අපි කතා කළා. ඒ තමයි අනාත්ම ධර්මයක් විදිහට හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයකින් යුක්ත පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන මට්ටමේ ඇහැ පිළිබඳව අපි කතා කළා. ඒ වගේම ප්‍රහාතව්‍ය ඇහැක් ගැනත් අපි කතා කළා. ඒ කියන්නේ ආදිත්ත පරයාය ආදී සූත්‍ර දේශනාවන්හිදී මේ ඇහැ ඇවිල ගන්නා ලද්දක් ආදී වශයෙන් පෙන්නපු ඒ වගේම නතුම්හාක ආදී සූත්‍ර දේශනාවන්ගේ යමක් ඔබගේ නෙමෙයි නම් ඒ පහක පහකරව ආදී වශයෙන් දේශනා කරපු ස්ථානවලදී අපි කතා කළා මේ ඇස සහ රූපය දුරු කරන්නට කියන අවස්ථාවන් පිළිබඳව. අන්න ඒ ඇස සහ රූපය කියලා කියන්නේ මේ අපි අව අද දන්න දර්ශන දර්ශන කෘත්‍ය સિદ્ધ කරන මට්ටමේ ඇහැ නෙමෙයි ඒ ඇහැ කියලා කතා කරන තැන උපාදානස්කන්ධ මට්ටමේ එහෙම නැතිනම් ආශ්‍රව සහිත මනසකින් අරමුණු කොට ගත්ත ඇස නොවන තැනක ඇති ඇහැක් පිළිබඳවයි ඒ කතා කරන්නේ. කියන්නේ යථාභූත දර්ශන කෘත්‍ය સિદ્ધ නොවන තැනක ඇති කරගත්ත ඇහැක් පිළිබඳව. එතකොට මේ විදිහටම අපිට රූපය චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනාව එතකොට ඒකයි වේදනාව චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් වේදනාව සැප වේදනාවක් තියෙනවා දුක් වේදනාවක් තියෙනවා අදුක්කම සුඛ වේදනාවක් තියෙනවා එතකොට විපාක මට්ටමින් ඇති වෙන වේදනාව උපේක්ෂා සහගතයි එහෙනම් සැප සහ දුක් වශයෙන් උපදින වේදනාව හැම මොහොතකදීම නව කර්ම මට්ටමේ එහෙමත් නැතිනම් කෙලෙස් ආශ්‍රව සහිතව ඇති කරගත්ත මට්ටමක ඔය කියන කාරණාවන් පිළිබඳව අපි පසුගිය දේශනාව තුළ සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට අපි ඒකෙදි මතක් කළා මේ විවිධ පරයයන්ගෙන් මේක මේ කාරණාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කර විග්‍රහ කරලා තියෙනවා. සරියුත්තුන් වහන්සේත් ඒ ක්‍රමවේදය ඔස්සේම අපිට පැහැදිලි කරනවා ආයතන ටික පිළිබඳව ආපහු ස්පර්ශ ටික පිළිබඳව සංඥා චේතනා තණ්හා විතක්ක ਵਿਚාර ඒ වගේම සතර මහා මේ සත්ත්ව ධාතුන් ඊට පස්සේ කසිනාදී භාවනාවන් කෙස්ලොම් නියදත් ආදී දේවල් පවා අභිඤ්ඤේය ධර්ම හැටියට පෙන්වනවා. මේ දේවල් අභිඤ්ඤේයයි කියලා කියන්නේ අභිඤ්ඤේය ධර්ම හැටියට කතා කරන්නේ හේතුව තමයි දැන් කේසා අභිඤ්ඤේය කෙස් කියන එක අභිඤ්ඤේය ධර්මයක්. ලෝමා අභිඤ්ඤේය ලෝම් ලොම් කියන එක නුවණින් දත යුතු ධර්මයක්. එතකොට මේ නුවණින් දත යුතු ධර්මයක් කියලා කියන්නේ මේ සමතපාක්ෂික මේ ධර්ම කොටාසයන් අපි තේරුම් ගන්නකොට අපිට තියෙන්නට ඕනේ අවබෝධයක් මේ අවබෝධය මේ තේරුම් ගැනීම නැතිනම් කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු ආදී බැලීම තුළ අපේ ප්‍රතිපදාව වැඩෙන ආකාරය පිළිබඳව අපිට දැක්මක් තියෙන්න ඕනේ. ඒ දැක්ම තිබුණොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ ක්‍රමවේදය ඔස්සේ නිවන දක්වාම නැතිනම් වසංග පරිණාම කොට මේ කාරණාවන් වඩන්න. එහෙම නැතිනම් කෙස්ලොම් නේදත් කියන ටික ගැන අපි දැනගත්තා කියලා අපිට ප්‍රතිපදාවක් වැඩෙන්නේ නැහැ. අර නූතන යුගයේ තුල පහළ වෙලා ඉන්න ඇතම් මතධාරීන් විසින් ප්‍රකාශ කරන ඇතම් වෙලාවක මේ කෙස්ලොම් නියදත් කියලා බැලුව කියලා ඇති වැඩක් තියනවද කෙස්ලොම් දිහා බලන් ඉඳලා නිවන් දකිනවා නම් මල් ශාලාවල ඉන්න ඇත්තොත් නිවන් දකින්න එපයි කියලා. නිතරම මේ ඇතුළ තියෙන කොටස් ටික ඔක්කොම දකින්නවනේ කියලා. නෑ මේ ධර්මයන් අභිඤ්ඤේය ධර්මයන් හැටියට පෙන්වන එකයි සාමාන්‍යයෙන් මෝඩකමින් සත්වයේගේ පුද්ගලයේගේ කොටස් හම්බෙන තැනක නෙමෙයි මේ කේසාලෝමානකහදන්තාදී දෙතිස් කුණප කොට්ටාශයන් පවා නුවණින් දත යුත්තක් මොකද Taman දැනගත යුතුයි ඒ ප්‍රතිපදාව වැඩෙන විදිහට ප්‍රතිපදාව Tamanට සාක්ෂාත් වෙන ප්‍රත්‍යක්ෂ වෙන විදිහට කොහොමද අපි මේ දේවල් දියුණු කරගන්නේ කියන දැක්ම තමා තුළ ඇති විය යුතු වෙනවා. ඒ නිසා තමයි මේ කේසා ලෝමාන කහදන්තා කියන කොටස් ටික පවා අභිඤ්ඤේය ධර්මයන් විශේෂයෙන් නුවණින් දත යුතු ධර්මයන් හැටියට දක්වන්නේ. ඊට පස්සේ නැවත ආයතන පිළිබඳව දක්වනවා ධාතු පිළිබඳව දක්වනවා ඒ වගේම භාවිසති ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව දක්වනවා ඊට පස්සේ නැවත ධාතුන් පිළිබඳව දක්වනවා ධාන පිළිබඳව දක්වනවා මේ කාරණාවන්ගෙන් දක්වන්නේ අර සමත විපස්සනා ප්‍රතිපදාව කෙසේ සකස් විය යුතුද කියන දැක්ම සුතමේ ඥානය තුළ Tamanට ලැබිලා නැත්නම් විශිෂ්ට නුවණකින් තමාගේ ඊළඟ පියවර පිළිබඳව තමාට කතා කරන්නට බැහැ නම් ඔහුගේ ප්‍රතිපදාව ඒකාන්තයෙන් හායන භාගයේ ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔහු දන්නේ නැත්තම් මම වඩන භාවනාව, මම වඩන කමඨහන කර්මස්ථානය මේ කරගෙන යන ක්‍රමවේදය ඊළඟ පියවර කුමක්ද? මේක කොතන කොතන දක්වා කළ යුතුද? ඒ වගේම ඒ ගැන Tamanට දැක්මක් නැත්තම් ඒ වඩන ප්‍රතිපදාව කිසිම විදිහකින් නිවන දක්වා තමාව රැගෙන යන නිවන දක්වා තමන්ව නිර්පද්‍රිතව රැගෙන යන දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට මේ ධානාදී ධර්මයන් පවා දත යුතු ධර්මයන් විශිෂ්ට නුවණින් දත යුතු ධර්මයන් කියලා දක්වන්නේ. දැන් නූතනයේ තුල අපි බලනකොට බොහෝ විට ධාන ලබා දීම අපිට දකින්නට තියෙනවා. බොහෝ ශ්‍රාවකයන් මේ ධාන සමාදන් වීමුත් අපිට දකින්නට තියෙනවා. නමුත් ධාන අංග අංග ටික බලෙන් ආරෝපණය කරලා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ පුද්ගලයා ප්‍රථම ධානලාභියෙක් කියලා. අපි උදාහරණයක් හැටියට අපි වඳුරෙක් සහ මිනිසෙක් කියන සත්වයන් දෙදෙනෙක් අරගෙන අපි කියනවා වඳුරා මිනිසටත් ඇස් දෙකක් තියෙනවා වඳුරටත් ඇස් දෙකක් තියෙනවා මිනිසයාට අත් දෙකක් තියෙනවා වඳුරට අත් දෙකක් තියෙනවා මිනිසෙකුට කකුල් දෙකක් තියෙනවා වඳුරටත් කකුල් දෙකක් තියෙනවා බඩක් තියෙනවා මූණක් තියෙනවා කොන්දක් තියෙනවා මෙන්න මේ විදිහට අපිට සමාන ලක්ෂණ ටිකක් කතා කරලා එහෙනම් මිනිසා සහ වඳුරා අතර වෙනසක් නැතයි කියලා වඳුරාට මිනිසා කිව්වොත් හෝ මිනිසෙකුට වඳුරෙක්කයි පැනවුවොත් ඒක ඒතරම් සාධාරණ ප්‍රකාශනයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ඉතාමත් හාස්‍යජනක වැරදි සහගත ප්‍රකාශනයක්. නමුත් තර්කානුකූලව කතා කරන්න ගියොත් මේ දේවල් නැද්ද? මේ දේ නෙමෙයිද මේ කියන එක කතා කරන්න ගියොත් අපි ඒක ගැන දන්නවා. වඳුරට ඇස් දෙකක් තියෙනවා. මනුස්සයටත් ඇස් දෙකක් තියෙන එක බොරු නෙමෙයි ඒක ඇත්ත. අන්න ඒ විදිහටම අද දවසේදී අපිට ධ්‍යාන ලබා දීම් දකින්නට තියෙනවා. විතක්ක ਵਿਚාර පීතිසුඛ එකග්ගතා කියන මේ ධර්මයන් ධ්‍යාන අංග ධ්‍යාන ලක්ෂණ විදිහට පෙන්වා දෙනකොට ඇතම් වෙලාවට මේ විතර්කය කියන ගතිය ලක්ෂණය පිළිබඳව හඳුනා ගන්නවා තමන් දන්න විතර්කයක්. භාවනාව තුළ තමන් දන්න ඒකාග්‍රගත වෙනකොට ඇති විතර්කයක් පිළිබඳව තමන් හිතනවා මේක තමයි ධානාංගයේ විතර්කය කියලා. ඒ වගේම ਵਿਚාරයත් ඒ විදිහෙම පීතිසුඛ ඒකග්ගතා ධර්මයනොත් ඒ විදිහටම. එතකොට අර වඳුරට වඳුරනෝ කිය මිනිසෙක්ක කියනවා වගේ හෝ මිනිසට වඳුරෙක්ක කියනවා වගේ ප්‍රථම ධානය නැති තැනක ප්‍රථම ධාන ලාභී කියලා හිතාගෙන ඉන්න මානසික මට්ටමකට ශ්‍රාවකයන් පවා ඇතැම් අවස්ථාවලදී පත් කරනවා. ශ්‍රාවකයන් මේ මට්ටමටපත් වෙන්න ප්‍රධානතම හේතුව තමයි සුතමේ ඥානයේ වශයෙන් ඔවුන් ලැබිය යුතු වන මේ අභිඤ්ඤේය ධර්ම විශේෂෙහි ඇති අනවබෝධය. එනිසා මේ ඔක්කොම දැනගෙන නිවන් දැකිය යුතුයි කියනවා නෙමෙයි. නමුත් මේ ධර්මතාවයන් පිළිබඳව යම් දැක්මක් යම් අවබෝධයක් නැතිනම් නිවන සාක්ෂාත් කරනවා කියන එක අද කාලේ විශේෂයෙන්ම පහසු වෙන්නේ නැහැ. මොකද ප්‍රතිපදාව හඳුනා ගැනීමේදී අපිට ප්‍රතිපදාව තේරුම් ගන්නට මේ කාරණා පිළිබඳව ඊටමත් වටින ගැඹුරු අවබෝධයක් තිබීම කියන කාරණාව අවශ්‍ය වෙන දෙයක්. එනිසා අපිට මේ ධානාදී ධර්මයන් පවා අභිඤ්ඤේය ධර්ම හැටියට පෙන්වනවා. ඒ වගේම පටිච්චසමුප්පාද ධර්මය අභිඤ්ඤේය ධර්මයක් එකින් එකට කොටසින් කොටස පෙන්වනවා අවිද්‍යාව දත යුතුයි සංස්කාරයේ දත යුතුයි විඥානයේ දත යුතුයි නාම රූප ධර්මයන් දත යුතුයි සලායතන දත යුතුයි මේ ආදි වශයෙන් අපිට මේ එකින් එකට කතා කරනවා නම් මේ අවිද්‍යාවට අපිට වෙනම දේශනාවකින් මේ ගැන කතා කරන්න වෙනවා. ඊට පස්සේ සංස්කාර පිළිබඳව අපිට වෙනම දේශනාවකින් කතා කරන්න වෙනවා. මේ අංගයන් එක පටිසමුපාද න්‍යාය නිසා අපි ඒක පසුවට තබලා ගැන අපිට කතා කරන්න ඉදිරියට අවස්ථාව ලැබෙන නිසා අපි මෙතනින් දැනට මේ කාරණාව ඔස්සේ අපි යමු. දුක්ඛං අභිඤ්ඤයයන් දුක්ඛ සමුදය අභිඤ්ඤයය ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පෙන්නනවා නුවණින් දත යුතු ධර්මයන් හැටියට. ඒ වගේම චතුරාර්ය සත්‍ය න්‍යාය අනුව ගිහිල්ලා ඊට පස්සේ නැවත විග්‍රහ කරලා දක්වනවා. රූපේ දත යුතුයි රූප සමුදය දත යුතුයි රූප නිරෝධය දත යුතුයි රූප නිරෝධගාමිනී පටිපදාව දත යුතුයි වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ උදයත් වැයත් කියන මේ කාරණාව සමුදය සහ නිරෝධය කියන මේ ලක්ෂණයන් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන දේ පිළිබඳවත් කතා කරනවා. මේ විදිහට දුක්ඛස්ස පරිඤ්ඤට්ටෝ දුක්ඛ ධර්මයේ පිරිසිඳ දැක්විය යුතු දෙයක් දුක්ඛ සමුදයස්ස පහානට්ටෝ දුක්ඛ සමුදය ප්‍රහාණය කළ යුතු දෙයක් දුක්ඛ නිරෝධස්ස සත්‍ය කිරියට්ඨෝ දුක්ඛ නිරෝධයාගේ සාක්ෂාත් කළ යුතු බවක් ඒ වගේම දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය භාවනට්ඨෝ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව වැඩි යුතු බව කියන මේ කාරණාව විෂ්ණුවණින් දත යුතු කරුණක් බවට පත් වෙනවා ඊට පස්සේ මේ විදිහටම නැවත රූපස්ස පරිඤ්ඤට්ඨෝ රූපයාගේ පිරිසිදු දැකීම එතකොට ඒකෙන් කාරණයක් අපිට මතුවෙනවා දුක කිව්වත් රූපය කිව්වත් එකම අර්ථයකින්. ඒ වගේම වේදනාව කිව්වත් දුක කිව්වත් එකම අර්ථයකින් ස්කන්ධ ධර්මතා දුක හැටියට අරගෙන නැවත ආපහු කතා කරනවා ඒ පරයයෙන්. ඊට පස්සේ නැවත ස්කන්ධ ටිකේ විදිහට පරයයන් කිහිපයකින් සාකච්ඡා කරලා දුක්ඛං අභිඤ්ඤයයන් දුක කියන එක දත යුතු ධර්මයක් දුක්ඛ සමුදයෝ අභිඤ්ඤයෝ දුක්ඛ සමුදය දත යුතු ධර්මයක් දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤයෝ දුක්ඛ නිරෝධය දත යුතු ධර්මයක් දුක්ඛස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤයෝ දුකේ සමුදය සහ නිරෝධය අභිඤ්ඤය ධර්මයක් දුක්ඛස්ස චන්දරාග නිරෝධෝ අභිඤ්ඤයෝ දුකේ චන්දරාග නිරෝධය දත යුත්තක් දුක්ඛස්ස අස්සාදෝ අභිඤ්ඤයෝ දුකේ ආස්වාදයේ දත යුත්තක් ඒ වගේම දුක්ඛස්ස ආදීනවෝ අභිඤ්ඤයෝ දුකේ ආදීනවේ දතයුත්තක් දුක්ඛස්ස නිස්සරණං අභිඤ්ඤයයන් දුකේ නිස්සරණය දතයුත්තක්. එතකොට මේ කාරණේ ඊටාම වැදගත් කාරණයක් දුක්ඛං අභිඤ්ඤයං දුක කියන දේ දත යුතු ධර්මයක් දුක කියන දේ දත යුතු ධර්මයක් කියනකොට අපි දුක පිළිබඳව කතා කරලා තියෙනවා කුමන පදනමකින්ද කුමන මාතෘකාවලින්ද මේ දුක කියන මේ දුක කියන කාරණාව කතා කරන්න කියලා. එහිදී අපි සාකච්ඡා කරලා තියෙනවා මේ දුක කියලා කියනකොට කායික දුක සහ මානසික දුක කියලා අපි වේදනාත්මක දුකක් පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ වේදනාත්මක නොවන ස්කන්ධ දුකක් පිළිබඳව කතා කරනවා දුකේ දුක්ඛ දුක්ඛ ලක්ෂණයන් ටිකක් අරගෙන ඒ දුකේ දුක්ඛ දුක්ඛ ලක්ෂණයන් ටිකකින් අපි කතා කරන තැනකදී ඒක දුකයි කියලා කියන්නේ අපිට වේදනාවකින් දැනෙන නිසා නෙමෙයි හේතු නිසා හටගත්තු ධර්මයන් හේතුන්ගේ බිඳී යෑමෙන් බිඳී යන ස්වභාවය නිසාම ඒ හේතුන්ට අවශ්‍ය විදිහට පවත්වන්නට පවතින්නට නොහැකි භාවය නිසාම ඒක දුකයි කියලා කියනවා. එතකොට ඇහැ හේතු නිසා සකස් වන දෙයක් හේතු බිඳී යනකොට ඇහැට පවතින්නට පුළුවන් කමක් නැහැ. රූපය හේතු නිසා සකස් වන ධර්මයක්. හේතු බිඳී යනකොට ඒක බිඳී යනවා. එතකොට ඒකට පවතින්නට පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම චක්කු විඥානය කියන එක ඇස සහ රූපය ඇතිකල්ලි හටගන්න දේ. ඒකට ඇස සහ රූපය ස්ථාවර පදනමක් නැතිනම් චක්කු විඥාණයට පදනමක් නැහැ. ඒක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. චක්කු විඥානය කියන මේ තුන්දෙනාගේ අසත් රූපයක් කියන මේ තුන්දෙනාගේ එකතුව නිසා ස්පර්ශයේ යෙදුණා නම් එහෙනම් මේ ස්පර්ශයේ පදනමක් නැහැ මොකද මේක හදපු හේතුන්ගේ පදනමක් නැතිකම නිසාම. එතකොට ස්පර්ශය නිසා හටගත්ත වේදනා සංඥාවන් තියෙනවා නම් මේ හැම දෙයකටම පදනමක් නැති මට්ටමටපත් වෙලා තියෙනවා. ඒ වගේ ඔබ යම් යම් ద్వාරයක් මිශ්‍රය කරගෙන ගොඩනගලා තියෙනවා නම් ස්කන්ධ ධර්මයන් ඒ හැම දෙයක්ම අනිත්‍ය සංකත ධර්මයන් හැටියටයි සංග්‍රහ වෙන්නේ. එහෙනම් ඒ අනිත්‍ය ලක්ෂණය නිසාම ඒ දේවල් වලට කියනවා දුක්ඛ ලක්ෂණය කියලා. ඒක දකින්න එපා වේදනාත්මක දුකකින් මේ කුසල් සිතෙත් මේ දුක, අකුසල් සිතෙත් මේ දුක, සැප වේදනාවෙත් මේ දුක, දුක් වේදනාවෙත් මේ දුක, උපේක්ෂා වේදනාවෙත් මේ දුකම කියන එකම ධර්මයේ පවතිනවා. හේතුව මේ දුක කියන්නේ වේදනාත්මක දුක නෙමෙයි හේතු නිසා සකස් කරන ධර්මයන්ට ඔවුනොවුන්ට පවතින්නට හැකියාවක් නැති බවින්ම හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය නිසා හටගෙන නැති වෙලා යන ලක්ෂණය නිසා අනිත්‍ය ස්වභාවය නිසා මේකට කියනවා දුක්ඛ ස්වභාවයක පවතින ධර්මයක් කියලා. එතකොට දුක අවබෝධ කරගත යුතුයි කියනකොට අපි ඔය කියන කාරණා ටික ඔස්සේ දුක දත යුතු වෙනවා. එතකොට අපි ජාති ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් ටිකක් විඳිනවා නම් ඒ විඳින දුකත් අපිට යෙදෙන්නේ කොහොමද? ඒ විඳින දුකත් අපිට යෙදෙන්නේ අපි සත්පුද්ගල භාවයකින් මේ දුක ඇසුරු කරන නිසාම ඒකට ඒ දුක තුලත් ස්කන්ධ ධර්මතා ටික පවතිනවා හේතු නිසා සකස් කරපු ලක්ෂණේ පවතිනවා එහෙනම් දුක්ඛ සත්‍ය කියන ධර්මය දුක කියන තැනටත් පොදු තැනක්, ඒ වගේම සැප කියන තැනටත්, උපේක්ෂාව කියන තැනටත්, කායික මානසික දුක නැති අනිත් සෑම තැනකටම හේතු නිසා සකස් කරපු හේතුන්ගේ පීලනාර්ථ පීඩනාර්ථ ආදී දේ සංකතාර්ථ ආදී දේ දුකක් බවට නිකම්ම පත් වෙලා තියෙනවා. ඒ නිසා දුක කියන කාරණය අපි නුවණින් දත යුතු ධර්මයක් වෙනවා. දුක්ඛ සමුදය අභිඤ්ඤයෝ ඒ පිළිබඳව අපි ගොඩක් කතා කරලා තියෙන නිසා මම දීර්ඝ ලෙස නැවත විග්‍රහ කරන්නට යන්නේ නැහැ. දුක්ඛ සමුදය අභිඤ්ඤයෝ දුක්ඛ සමුදය පිළිබඳව අපි දත යුතුයි. එතකොට මේ දුක්ඛ සමුදය කියලා කියනකොට අපි කලින් කතා කළා මේ කතා කරන්නේ ලෝභ මූලයක් කියන මට්ටමේ තණ්හාවක් ගැන නෙමෙයි. මේ දුක නැවත නැවත උපදවන්නට මේ දුක නැවත නැවත උපදවන්නට හේතුව බවට පත් වෙන දුක නැවත නැවත ඇති කරලන යම් ආයෝහනාර්ථයක් තියෙනවා නම් දුක්ඛ ස්කන්ධ ධර්මයන් පවත්න්නට හේතු වෙන යම් ආයෝහනාර්ථයක් තියෙනවා නම් මේ ආයෝහනාර්ථය රූපං රූපත්තාය අபிසංකරොන් තීත්‍ය සංඛාරෝ ආදි වශයෙන් රූපේ රූපේ පිනිස රැස් කරන ආයෝහන ලක්ෂණයකින් තියෙනවා නම් මේකට කියනවා සමුදය කියලා දුක්ඛ සමුදය. එතකොට මේ සමුදය අපිට දත යුතු දෙයක්. දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤේය. එතකොට දුක්ඛ නිරෝධය කියන කාරණය අපි දත යුතු දෙයක්. එතකොට දුක්ඛ නිරෝධෝ කියලා කියනකොට දුකේ දුරු කිරීම, දුකේ අනුත්පාද බව, දුක නොහට ගන්න බවට පත් කිරීම කියන කාරණය. ඊට පස්සේ දුක්ඛස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤේය. දුකේ සමුදය සහ නිරෝධය පිළිබඳව දන්නාකම. පස්සේ ඉස්සෙල්ලාම අපි දුක කියලා කිව්වා ඊට පස්සේ දුක්ඛයේ සමුදය කියලා කිව්වා ඊට පස්සේ දුකේ නිරෝධය කියලා කිව්වා ඊට පස්සේ කියනවා දුක්ඛස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤය දුකේ සමුදය සහ නිරෝධය පිළිබඳව අභිඤ්ඤයෝ දත යුතු ධර්මයක් කියලා. ඒකට දුකේ සමුදය සහ නිරෝධය අභිඤ්ඤයයි කියලා කියනකොට දුක කියන ධර්මතාවයේ හටගත් ආකාරයත් දුක කියන ධර්මය නැති වෙන ආකාරය පිළිබඳවත් අවබෝධයක් තියෙන්න අවශ්‍ය වෙනවා. එතකොට දුක හැදුනේ මෙන්න මේ විදිහේ හේතු ටිකක් නිසායි දුක දුක්ඛ ධර්මයේ සකස් වුනේ. ඒ වගේම හටගෙන නිරුද්ධ උනේ මෙන්න මේ ආකාරයටයි කියන ලක්ෂණය පිළිබඳව අපිට අවබෝධයක් තියෙන්නට ඕනේ. දුකේ සමුදය සහ නිරෝධය කියන කාරණාව. එතකොට සමුදය ගැන ඉස්සෙල්ලා වෙනම කතා කරලා නැවත Nirodha ගැන කතා කළා. මෙතන samudaya සහ Nirodha කියන තැනට එක තැනකට අරගෙන මේ ලක්ෂණය පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ අපි ඊළඟ කාරණා ටිකක් කතා කරලම මේ ගැන ටිකක් ගැඹුරට අපි කතා කරමු. දුක්ඛස්ස චන්ද්‍රාග නිරෝධෝ අභිඤ්ඤයෝ දුකේ චන්ද්‍රාග නිරෝධය දත යුතුයි දුකේ චන්ද්‍රාග නිරෝධය දත යුතුයි දැන් ඉස්සෙල්ලා දුකේ සමුදය නිරෝධය දත යුතුයි කියලා දැන් කියනවා දුකේ චන්දරාග නිරෝධය දත යුතුයි. චන්දරාගය නැතිවීම පිළිබඳව අවබෝධ කරගත යුතුයි. ඊට පස්සේ රූපස්ස අස්සාදෝ අභිඤ්ඤියෝ. රූපයාගේ ආස්වාදයේ දත යුතුයි. ඊට පස්සේ දුක්ඛස්ස අස්සාදෝ අභිඤ්ඤියෝ දුකේ ආස්වාදයේ දත යුතුයි. දුක්ඛස්ස ආදීනෝ අභිඤ්ඤියෝ දුකේ ආදීනමේ දත යුතුයි. දුක්ඛස්ස නිස්සරණං අභිඤ්ඤියං දුකේ තියෙන නිස්සරණේ දත යුතුයි. දැන් කාරණා සමූහයක් මේ තුල අපි කතා කළා. දුක දත යුතුයි, සමුදය දත යුතුයි, නිරෝධය දත යුතුයි. ඊට පස්සේ නිරෝධගාමිනී ප්‍රතිපදාව මෙතන කතා කළේ නෑ සමුදය නිරෝධය දත යුතුයි. ඊට පස්සේ දුකේ සමුදය නිරෝධය දැනගන්නවා වගේම චන්දරාග නිරෝධයත් දත යුතුයි. ඊට පස්සේ දුකේ ආස්වාදය, ඒ වගේම ආදීනවය සහ නිස්සරණය කියන මේ කාරණාවනුත් දත යුතුයි. එතකොට දැන් දුක දත යුතුයි කියනකොට අපි කතා කළා කෙසේ අපි දුක දත යුතුද කියලා. සමුදය පිළිබඳව කතා කරනකොට කෙසේ අපි සමුදය පිළිබඳව දත යුතුද? සමුදය කියලා කියන්නේ අපි කලින් කතා කරලා තියෙනවා සමුදේ ලක්ෂණයන් පිළිබඳව ආයෝහනට්ට නිධානට්ට ආදී වශයෙන් අපි රැස් කරගන්න ආකාරයේ තියෙනවා නම් දුකට නිධාන මූලයක් බවට පත් කරගන්නවා නම් මේ දේවල් වලට කිව්වා අපි සමුදයාර්ථය කියලා එතකොට ඒක අර තෘෂ්ණා අර්ථයටම නෙමෙයි සමුදය කියන දේ ඊට වඩා සියුම්ව කතා කරලා හැම තැනකම පවතින සමුදය කුසලයටත් අකුසලයටත් පොදු සමුදේ ලක්ෂණයක් අපි එතනදී කතා කළා. එතකොට දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤයෝ කියලා කියනකොට දුකේ නිරෝධය අපි දත යුතු වෙනවා. එතකොට දුක්ඛ නිරෝධය දත යුතුයි කියලා කියන්නේ දුකේ නොහට ගැනීම කියන කාරණාව අනුත්පාද බව කියන කාරණය. ඒකට දුකේ නොහට ගැනීම කියනකොට දුක අපිට පුළුවන්කම තියෙනවා දුකේ නොහට ගැනීම අවබෝධ කරන්නට දුක දුක්ඛ ලක්ෂණයන්ගේ නොහට ගැනීමකටපත් කරන්න පුළුවන්කම තියෙනවා. අපි අර කතා කරපු පරයයන් දෙකට බෙදාගත්තාම අපිට ඒක පැහැදිලිව පේනවා කොහොමද අපි ඒක කරන්නේ කියන කාරණේ. කියන්නේ අපි කලින් කතා කළා දුක කියනකොට කායික මානසික දුකක් ගෙනල්ලා දෙන වේදනාත්මක දුක ජරා මරණ දුක ගෙනල්ලා දෙන සීමාවක් තියෙනවා. ඒ වගේම ජරා මරණ දුක ඉක්මවා සිටින ජරා මරණ දුක මට්ටමින් සීමා සහිත නොවන හැම තැනකම පවතින ස්කන්ධ මාත්‍රික දුකක් පිළිබඳවත් අපි කතා කළා සංකත ධර්මයන්ගේ ඇති දුක්ඛ ස්වභාවය හේතු නිසා සකස් වෙන ස්වභාවය හේතු බිඳී යන නිසා ඇතිවන පීලනාර්ථය පීඩනාර්ථය ਸੰతాපාර්ථය සංකතාර්ථය මේ අර්ථයන් පිළිබඳව අපි කතා කරලා තියෙනවා. දැන් මේ විදිහට අපිට දුකේ නිරෝධ කළ හැකි ස්වභාවයේ දුකේ නිරෝධ කළ හැකි සීමාව කුමක්ද? පින්තුනේ අපිට නිරුද්ධ කළ හැකි සීමාව තමයි දුක කියන දේ තියෙන කායික මානසික වශයෙන් ඇතිවෙන දුකේදී අපිට නැති කරන්න පුළුවන්කම තියෙනවා මානසික දුක නම් සම්පූර්ණයම නැති කරන්න පුළුවන්කම තියෙනවා කායික දුකෙත් අපි අද විඳින රළු මට්ටම දුරු කරන්න අපිට පුළුවන්කම තියෙනවා එතකොට ඒ තුල තමයි අපිට පුද්ගල භාවයේ දුරු වීම කියන කාරණය අවබෝධ කරන්න පුළුවන්කම තියෙන පුද්ගල භාවයේ දුරු කිරීම කියන කාරණය කියලා කිව්වේ දුකේ කොටසක් අපිට ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා දුක් වූ ස්කන්ධ ටික පරිහරණය කරන තාක් කාලයක් ස්කන්ධ මාත්‍රික දුකේ පැවැත්ම තියෙනවා. ඒ නිසා තමයි රහතන් වහන්සේටත් දුක්ඛ සත්‍යයේ පැවැත්ම පිළිබඳව කතා කරන්නේ. රහතන් වහන්සේටත් දුක්ඛ සත්‍යයේ පැවැත්ම පිළිබඳව කතා කරනවා. මොකද දුක්ඛ සත්‍ය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළ යුතුයි කියන කතාවක් කතා කරන්නේ නැතුව දුක්ඛස්ස නිරෝධෝ අභිඤ්ඤයෝ කියන එකයි කතා කරන්නේ දුක්ඛ නිරෝධය දත යුතුයි කියන එක. එතකොට දුක්ඛ නිරෝධය කියලා කියනකොට මෙතන ස්කන්ධයන්ගේ උදේවැය කියන දේත් කතා කරන්න පුළුවන්. හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය. ඒ වගේම ක්ලේශ සහිත භූමියේ අනුත්පාද නිරෝධය කතා කරන්නත් පුළුවන්. එකෙන් කිව්වේ ලෝකයේ අපි හිතමු ජරා ධර්ම මරණ ධර්ම කියලා ධර්මතාවයන් පවතිනවානේ. ඒකට ලෝකේ වයසට යෑම, ලෙඩවීම, මරණය මේ දේවල් දුකක්ද? ලෙඩවීම, මරණය කියන කාරණය අපිට කවදාවත් දුක බවට පත්ුනේ නැහැ. ඒ දේවල් අපිට කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය සහ දුක කියන න්‍යායෙන් නෙමෙයි අපි මේ කතා කරන්නේ. ලෙඩවීම සහ මරණය කියන කාරණය අපිට මානසික වදයක් මානසික දුකක් ගෙනල්ලා දුන්න දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි ලෝකෙ කොච්චර මිනිස්සු මරණයටපත් වුණත් අපිට ජීවිතේට දුක කියන දේ ගලාගෙන නැත්තේ. ලෝකෙ දවසකට කොච්චර මිනිස්සු ලෙඩ වුණත් අපිට ඒ දුක ගලාගෙන එන්නේ නැත්තේ. ඒ වගේම ඔබ මේ මොහොත තුල වයසට ගියාට ඔබ මරණය කරා ලං වුණාට ඔබ උපන්දිනයක් සැමරුවට ඔබට මේ ජරා මරණය කියන කාරණාව නොපෙනෙනාට ඔබට ඒ දුක ගලාගෙන නොඑන්නේ ජරාව සහ මරණය කියන එක දුකක් නොවන නිසා. හැබැයි යම් මොහොතක ඔබ ඒ ජරා මරණ ධර්මය පුද්ගල භවකින් ඇසුරු කරනවද අන්න එතකොට ඔබ කරා දුක ගලාගෙන එනවා. නැති වුණ මරණය කියන ධර්මය ලෝකේ ඉන්න පුද්ගලයෙක් ගෙවුනොත් පුද්ගලයෙක් කියලා කිව්වේ ආදරණීය කෙනෙකුගේ බවට පත් වුනොත් ඔබට ජීවිතේට දුක ගලාගෙන එන එක නතර කරන්න බෑ. ඒ මරණය දරුවගේ වුනොත්, ඒ මරණය අම්මගේ තාත්තගේ වුනොත් ඔබට ජීවිතේ දුක ගලාගෙන එනවා. දැන් ජරා මරණ දුක නිසාද ඔබට ඒ දුක ආවේ නැතිනම් ජරා මරණ දුක අර අම්මා තාත්තා දුව පුතා කියන ආශ්‍රවයන්ගෙන් කෙලසුන්ගෙන් අරමුණු කරපු බව නිසා ඔබට දුක ආවද? ඇත්තටම ඔබ කරා දුක එන්නේ මේ ජරා මරණ ස්වභාව වූ ජරා මරණ ධර්මතාවය පුද්ගල භාවයකින් ඇසුරු කරපු මේ කෙලෙස්ේ නිසා. එතකොට ඔබට අජරාමර සංඛ්‍යාත නිවනක් අවබෝධ කරනවා නම් නිවන තුල ජරා මරණ නැහැ කියලා කියන්නේ ජරා මරණ දුක ගෙනාවේ කෙලෙසේකනම් ජරා මරණ දුක ගෙනාවේ තව කෙනෙකුගෙනම් නිවන තුල ඔය සත්පුද්ගල සංඥාව ඇත්තේ නැහැ. ඒ නිසා ජරා මරණ ධර්මයන් ජරා මරණ පුද්ගලයන්ගේ කරලා දුක ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් ඔබට ඇත්තේ නැහැ. ඒ නිසා දුකේ Nirodhe කියන කාරණාව අපි තේරුම් ගන්නකොට දුක දුක්ඛ ස්කන්ධ ධර්මතාවයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණයකුත් පවතිනවා. ඒ වගේම දුක්ඛ වේදනාත්මක දුක කියන තැන පවතින දුක අනුත්පාද නිරෝධයකට ලක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම දුක්ඛස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤය දුකේ සමුදය සහ නිරෝධය දත යුතු දෙයක්. දුකේ සමුදය සහ නිරෝධය කියලා කියන්නේ දුක හටගත් ආකාරයත් දුක ඉතුරු නැතුව නැති වෙලා යන ආකාරයත් කියන කාරණය සමුදය සහ නිරෝධය දත යුතු වෙනවා. දුකේ සමුදය කියලා කියනකොට මෙන්න මේ ස්කන්ධ ධර්මතා ටික නිසායි මේ දේ හටගත්තේ මේ ටික ඉතුරු නැතුව නිරුද්ධ නිරුද්ධ වෙනකොටම මේ ධර්මයේ නිරුද්ධ වෙනවා කියලා ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව අපිට නුවණක් තියනවා නම් එතකොට අපිට මේ සත්පුද්ගල සංඥාවට පුද්ගල භාවයට ඉඩක් ඇත්තේ නැහැ. ඒකට කියනවා දුකේ සමුදය සහ නිරෝධය දන්නකම කියලා. මේ හේතු ටික ඇතිකල්ලි හටගත්තා. එතකොට අපි මේ හේතු ටික ඇතිකල්ලි හටගත් ධර්මයන් පිළිබඳව අවබෝධ කරගන්නකොට අපි මේ පర్యాయනුයි අපිට මේ දුක හැදිලා ආවේ. ඒ වගේම මේ ධර්මයන් මෙතන හටගෙන ඉතුරු නැතුවම Nirodhaයටපත් වුණා. මේ Nirodhe හට ගැනීම සහ Nirodhe කියන කාරණාව ප්‍රත්‍යක්ෂ කරනකොට අපිට ඇති බවට යන්නේ නැහැ. ඒතකොට ස්කන්ධයන්ගේ එක දිගට පැවැත්මක් අපිට හම්බ වෙන්නේ නැහැ. පවතිනා වූ රූපය අපි කිසි කලක ඇසුරු කරන්නේත් නැහැ. ඇසුරු නොකරනකොට අපිට ඒ ක්‍රමවේදය ඔස්සේ ජීවිතේට දුක ගලාගෙන එන්නට ඉඩ කඩක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අපිට දුක්ඛස්ස සමුදය නිරෝධෝ. එතකොට දුකේ හට ගැනීම සහ නිරෝධය දත යුතුයි කියන කාරණාව ඒ විදිහට අපි තේරුම් ගන්නට ඕනේ. ඒකට ප්‍රධාන වශයෙන්ම මෙතන කාරණා දෙකක් අපි සමුදය සහ නිරෝධය කියන තැන කාරණා දෙකක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. කායික මානසික දුකේ සමුදය නිරෝධය පිළිබඳව ඔබට කතා කරනවා නම් අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නොදකීම කියන දේ තුල තමයි ඔබට අද ජරා මරණ දුක කායික මානසික දුක විඳින්න පුළුවන් මට්ටමට පුද්ගලයෙක් භාවය තුළින් එන දුක විඳින්න පුළුවන් මට්ටම ඇති කරලා තියෙන්නේ. හේත් අනාත්ම හේතු ටිකක් නිසා හටගෙන නිරුද්ධ වෙන ධර්මයේ ධර්මතාවයේ පිළිබඳව නොදන්නාකම නිසාම සකස් කරගෙන විඳින ආශ්‍රව සහිතව ඇසුරු කරලා විඳින මට්ටම. අපි අර කලින් කතා කරනවා වගේ අර සීනි බෝතලේ කතාව වගේ සීනි ඔබ ළඟ තියාගෙන බෝතලේ සීනි බෝතලයක් විදිහට ඇසුරු කරනවා වගේ අපි ආශ්‍රව ටික රූපෙට යොදලා අපේ ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරලා ඒ රූපය අපි දන්න රූපයක් විදිහට කතා කරනවා නම් දැන් පොත ඌ රූපයක් ගස්ගල් ඌ රූප අපිට මේ දේවල් ඇති දේවල් හැටියට අපි ගන්න මට්ටමක තියනවා නම් අපිට අන්න එතකොට පුද්ගල බවකුයි ගොඩනගන්නේ පුද්ගල බවක් ගොඩනගෙනවා කියලා කියන්නේ සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනාත්ම දේ දිහා බලනකොට කොහොමද අපිට ආත්ම සංඥාවක් උපදින්නේ කියලා ගහක් දිහා බැලුවාම කොහොමද ආත්ම සංඥාව උපදින්නේ කියලා පිළිතුනේ ආත්ම සංඥාව ස්ථාපනය වෙන ප්‍රධානම තැන තමයි Tamange පැත්තෙන්. ගහ එළියේ තියනවා නම් ගහ දකින මම මේ පැත්තේ ඉන්නවා. ඒ මම කවුද මේ ඇස කනනාසය දිව ශරීරය කියන මේ අඩි පහක හයක ඇඟක් පරිහරණය කරන මම පුද්ගල බව මමත්වය. එතකොට මේ මමත්වයේ තුල ඉඳලා තමයි අර ටික අපි අසුරු කරන්නේ. ඒක පුද්ගල බව මේ පැත්තේ ගොඩ නැගිලා තියෙනවා. නිකම්ම දුක් විඳින්න පුළුවන් මනෝභාවය අපි තුල හැදිලා තියෙනවා. එතකොට කුමක් නිසාද දුක් විඳින්න පුළුවන් මනෝභාවය ඇති උනේ අර දේ නැවත නැවත නැවත නැවත රැස් කර ගැනීම කියන කාරණාව තුළ. කියන්නේ මේක ගසක් ඇයි ඔබ දැනගන්නේ මේ ගහක් හැටියට ඔබ මේක ඇසුරු කරලා තියෙන කම නිසා ඔබ අනාත්ම වර්ණ සටහන ඇති තැනක ඔබ ඇසුරු කරගත්ත ගහ පිළිබඳව දැනගන්නවා. ඒ ගහම තමයි එළියේ තියෙන්නේ කියලා කල්පනා කරලා තියනවා කියලා දැනගත්ත ගහ පිළිබඳව ඔබ නැවත රැස් කරගෙන තියාගන්නවා. එතකොට ආයෝහනාර්ථයක් තිබුණා. දැන් ඔබට ওই කලින් තිබුණු ගහ හොඳ ගහක් නම් වටින ගහක් නම් ওই ගහට ඔබ කැමති වුණා නම් ওই ගහ නැති වෙලා යනකොට දුක විඳින්න පුළුවන් මනසක් හදාගත්තා. එතකොට ඔබ ජරා මරණ දුක විඳින මනසක් හැදුනේ අන්න ওই විදිහට ආයෝහනාර්ථයේන සමුදේ ලක්ෂණයක් නිසා ඒ වගේම ඒ ආයෝහනාර්ථය කියන කාරණාවේ ඇති රැස් කරගත්ත බව නිසා ඇති කරගත්ත ඵලයක් තමයි ඔබට ඒ දුක කියන දේ ගෙනල්ලා දෙනවා කියන එක. එතකොට මේ දුක කියන ධර්මයාගේ සමුදේ ධර්මයාගේ Nirodhe ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. Nirodhe ගැන කියලා කියන්නේ ඔය සමුදය දුක හදලා දෙන තැන ඔය සමුදය කියන ධර්මය අනුත්පාද නිරෝධයකට ලක් කළොත් නොහට ගැනීමකට ලක් කළොත් කෙනෙක් ඒක නැවත හට නොගන්න ස්වභාවයකට පත් කළොත් ඔහුට එතකොට මේ රූපේ නැවත ඇති හැටියට කවදාවත් ඇසුරු වෙන්නේ නැහැ. ඇයි එයා සමුදේ ලක්ෂණය නිරෝධයට පත් කරපු නිසා. එතන Nirodhe හැටියට අපි කතා කරන්නේ අනුත්පාද ස්වභාවය. අනුත්පාද බවට පත් කරන්නට නම් ඔහුට සිද්ධ වුණා මේ ආයතන සම්මිශ්‍ර නොවන බව අවබෝධ කරගන්නට. ඒ කියන්නේ ඇහැ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව සාක්ෂාත් කරන්නට. ඇහැ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා ගියපු බව සාක්ෂාත් කළා නම් රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ බව සාක්ෂාත් කළා නම් එයාට අර samudaya ලක්ෂණය රැස් කරගන්න කම හටගන්නේ නැති වෙන බවට පත් වෙලා තියෙනවා. එතකොට දැන් ප්‍රධාන වශයෙන්ම සමුදය සහ නිරෝධය කියන காரணා ඔස්සේ අපි ඔය දෙආකාර පරයය කිනුයි කතා කළේ අර්ථ ගැනීමකින් ඊට පස්සේ අපිට තියෙනවා දුක්ඛස්ස චන්දරාග නිරෝධෝ අභිඤ්ඤයෝ දුකේ චන්දරාග නිරෝධය අපි දත යුතුයි දුකේ චන්දරාග නිරෝධය කියලා කියනකොට අපිට දුක දුකේ යෙදෙන චන්දරාගයක් තියෙනවා දුකේ යෙදෙන චන්දරාගය කියනකොට අපි දුකට තණ්හා කරනවා කියලා අපි ලෝභයේ වශයෙන් කරන දුකට ඇති තණ්හාව නෙමෙයි දුක්ඛෝ ස්කන්ධ ටිකකටම අපි චන්දරාග වශයෙන් ඇලෙනවා චන්දරාග වශයෙන් බැඳෙනවා හැම වෙලාවකදීම අපි පරිහරණය කරන්නේ ස්කන්ධ මාත්‍රික දුකක් එතකොට දුක්ඛෝ ස්කන්ධ ටිකකටම තමයි අපි චන්දරාග වශයෙන් නැවත නැවත ඇසුරු කිරීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔබ දරුවට කැමතියි කියන්න පුළුවන් අද අම්මට තාත්තට ආදරේ කියන්න පුළුවන් ගෙවල් දොරවල් වලට කැමතියි කියන්න පුළුවන් ඔබ මුළු ලෝකෙකට කැමතියි කියන්න පුළුවන් ඔබ කොහෙට කැමතියි කිව්වත් ඔබ කැමති වෙලා තියෙන්නේ කොහෙටද දුකකට ඇයි දුකකට කියලා කිව්වේ හේතු නිසා සකස් කරපු සංකත ධර්මතා සමූහයකටයි ඔබේ චන්දරාගය ඔබ පතිත කළේ ඒ නිසා ඒ චන්දරාගය ඇති කරගත්තේ දුක්ඛ ස්කන්ධ ටික ඒකෙන් කියන්නේ දුක් වේදනාව කෙරෙහි ඔබ චන්දරාගය හදාගත්ත කියන දේ නෙමෙයි. දුක් වේදනාව කියන කාරණාව පසකින් තබලා දුක් ස්කන්ධ ටිකක යථාර්ථය නොදැන ඒ කෙරෙහි චන්දරාගයෙන් නැවත නැවත පංච පාදානස්කන්ධයේ කෙරෙහි ඔබ චන්දරාගය පතිර කරගත්තා කියන කාරණේ. එතකොට කොහෙන් ගියත් ඔබ නැවත තණ්හා කරලා තියෙන ස්කන්ධ ධර්මතා ටිකක තමයි. ඒ නිසා දුක්ඛස්ස චන්දරාග නිරෝධෝ අභිඤ්ඤයෝ දුකේ තියෙන චන්දරාග නිරෝධය දත යුතුයි එතකොට දුකේ චන්දරාග නිරෝධය කියලා කියනකොට චන්දරාග වශයෙන් බැඳිලා දුක හදා ගන්න තැනකදී ඔබට මේ චන්දරාග නිරෝධය දත යුතු වෙනවා චන්දරාග නිරෝධය දකින්න පුළුවන් කමක් නැහැ දුකේ සමුදය සහ නිරෝධ කියන කාරණාව ඔබ දැක්කේ නැත්නම් දුක හටගත් හැටි දුක නිරුද්ධ වුණ හැටි පිළිබඳව ඔබට අවබෝධයක් නැතිනම් දුක්ඛ ස්කන්ධ ධර්මයේ හටගත් හැටි දුක්ඛ ස්කන්ධ ධර්මයේ නිරුද්ධ වුණ හැටි ගැනත් ඔබට තේරුමක් නැත්තම් කියන්නේ එතන පටලව ගන්න නොගත යුතුයි අපි පර්යායන් නැතිනම් ක්‍රමවේද දෙකකට පැහැදිලි කළා සමුදය සහ නිරෝධය කියනකොට අපි කායික මානසික වශයෙන් අපි පුද්ගල භව තුළ හැදෙන දුක විඳින තැන ගැනත් කතා කළා. ඒ වගේම දුක් වූ ධර්මයක හට ගැනීම දුක් වූ ධර්මතාවයක නිරුද්ධ වීම කෙලෙසුන් නොයදුණු තැනක් පිළිබඳවත් අපි කතා කළා. එතකොට මේ චන්දරාග නිරෝධෝ අභිඤ්ඤයෝ කියනකොට දුක්ඛස්ස චන්දරාග නිරෝධෝ දුකේ තියෙන චන්දරාගය දුරු කළ යුතුයි කියලා කියනකොට ඒ චන්දරාග නිරෝධය ගැන කතා කරන්නේ දුක් වූ ස්කන්ධ ටික දුක් වූ ස්කන්ධ ටික හැටියට අවබෝධ කරලමයි. දුක්ඛ ස්කන්ධ ටික ස්කන්ධ මාත්‍රයක් විදිහට අවබෝධ කරගත්තොත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට පෙන්වුවොත් අන්න එතකොට එයාට පේනවා මේ චන්ද්‍රාග වශයෙන් ඇසුරු කරන්නට දෙයක් නැති බව. අපි චන්ද්‍රාගයේ වශයෙන් ඇසුරු කළේ පංච උපාදානස්කන්ධයකට. හැබැයි පංච උපාදානස්කන්ධය අනුත්පාදයට යනවා නම් නොහට ගැනීමට යනවා නම් මේ චන්ද්‍රාගයේ පනවන්න චන්ද්‍රාගයේ පතිත කරන්නට තැනක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ දුක්ඛස්ස අස්සාදෝ අභිඤ්ඤයෝ දුකෙහි ඇති ආස්වාදය දත යුතුයි දුකෙහි ආස්වාදය කියලා කියනකොට මේ දුක් වේදනාව පිළිබඳව දකින ආස්වාදය ගැන නෙමෙයි කතා කරන්නේ අපිට ආස්වාදය අපි විඳින්නේ සත්පුද්ගල භාවයක් තුල ඒ කියන්නේ ලස්සන රූප මිහිරි ශබ්ද ඒ වගේම හොඳ මිහිරි ගඳ සුවඳ රස ස්පර්ශ මේ දේවල් කෙරෙහි තමයි අපි හැම වෙලාවකදීම ආස්වාදය ඇති බවට කල්පනා කරන්නේ. මේ ධර්මයන්ගේ ආස්වාදය තිබුණේ නැහැ. නමුත් අපි ආස්වාදයේ දකින්නේ දුක්ඛ ස්කන්ධ ටිකේ තිබුණු ආස්වාදයක් හැටියට. එතකොට ඒ ආස්වාදය ලබා ගැනීම සඳහා අපි ඒ ආයතන ටික පසුපස්සේ හඹාගෙන යන ලක්ෂණය කොයි වෙලාවකවත් නතර වෙන්නේ නැහැ. මොකද අපි දකින්නේ ආස්වාදය ආවේ ඒ ධර්මයන් තුල තිබිලා කියලා. ඒ නිසා අපි උත්සාහවත් වෙනවා මේ ධර්මයන් පිළිබඳව ගවේෂණය කරන්නට, හොයන්නට, ඒ අනුව ජීවත් වෙන්නට. ඒ නිසා අපිට දුකේ ආස්වාදය කියන එක දත යුතුයි කියලා කියනකොට අපි දත යුතු වෙනවා අපි දුක කියලා කතා කරන තැනක කොහොමද ආස්වාදය අපිට ඇවිල්ලා තියෙන්නේ කියන කාරණය. ඒ කියන්නේ මේ කතා කරන්නේ රූපේහි ආස්වාදය තමන් කැමති දේ ඇති ආස්වාදය ගැන නෙමෙයි දුකේ ඇති ආස්වාදය. ඒක දුකේ ඇති ආස්වාදය කියලා කියනකොට හේතු නිසා සකස් කළ ධර්මයක් හේතු බිඳී යනකොට බිඳී යන ස්වභාවයෙන් යුක්ත ධර්මයක්. දුක කියලා කියන්නේ ඒකයි. මේ ධර්මයක් ආස්වාද වශයෙන් අපි විඳිනවා. කොහොමද අපි ආස්වාද වශයෙන් විඳින්නේ? අපිට පුළුවන්කම තියෙනවා අපි මීට කලින් මොහොතකට කලින් දැකපු අපේ දරුවා නැවත දකින්න මීට මොහොතකට කලින් දැකපු අපේ දෙමව්පියෝ නැවත දකින්න මීට මොහොතකට කලින් දැකපු අපේ ගෙවල් දොරවල් අපිට නැවත දකින්න මේ විදිහට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා දැන් අපිට මේ විදිහට අපි මේ දේවල් ඇසුරු කරනකොට මේ අපි දුක නැතිනම් සංකත ධර්මයක් දුක්ඛ ලක්ෂණ ටික යෙදුණු තැනක් තමයි පුද්ගල භාවයකින් මේ අපි නැවත නැවත අසුරු කරන්නේ. එතකොට එතන තිබුණු යථාර්ථය තමයි පුද්ගල භාවය කියන දේ නැවත නැවත වැඩි කරලා දෙන ගතිය ඒ හැම දෙය තුළම තිබුණා. දුකේ ආස්වාදය කියලා කතා කළේ ඒ ටිකට. හේතු නිසා සකස් කරගත්ත අනාත්ම ධර්මතාවයක් පවතින්නේ අනිත්‍ය වූ ධර්මතාවයක් පවතින්නේ දුක් වූ ධර්මතාවයක් පවතින තැනක අපි ඒ ගැන කතා කරනවා මේක නිසා අපිට ඇතිවෙන ආස්වාදයක් පිළිබඳව අපේ අම්මා දකිනකොට අපිට කැමැත්තක් ඇති වෙනවා කියලා. එතකොට ඇත්තටම අම්මා දකිනකොට රූපය ගැටෙනකොට කැමැත්ත ඇති උනේ නැහැ. රූපය අපිට අම්මා උනේ නැත්තම් ඒ රූපය අම්මගේ සැපගෙනාවෙත් නැත්තම් ඒ වගේම වේදනාව අම්මා උනේ නැතිනම් සංඥා සංඛාර විඥානය අම්මා උනේ නැත්තම් ওই ටිකෙන් තොරව අම්මා අපිට ආවෙත් නැතිනම් අපිට මෙන්න මේ ධර්මතා ටික ඇති තැනකම මේක හදාගෙන තියෙනවා. මේ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන ධර්මයක්. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයේ නොදන්නකම නිසා අපිට ඊයේ ඇසුරු කරපු මීට මොහොතකට කලින් හිටපු හෝ අපි දන්න අම්මා ගැන අපිට ආපහු හිතන්න පුළුවන්කම ලැබිලා. ඒක තමයි දුකේ ආස්වාදය. අපි ඇත්තටම ආස්වාදයේ විඳලා තියෙන්නේ පවක්නා ධර්මයක ඇති ආස්වාදය නිසාද එහෙම නැතිනම් අපේ වසඟෙහි පවත්වන්නට බැරි අනාත්ම ලක්ෂණයකින් යුක්ත අවශ්‍ය පවත්ත සලකන වශයෙන් පවතින ධර්මයක ආස්වාදයේ වශයෙන් ඇති බවට ඇසුරු කිරීමක් තුළද අපි හැම වෙලාවකදීම ඇසුරු කරලා තියෙන්නේ අනාත්ම හේතු ටිකක් නිසා හටගෙන හේතු ටික නැති වෙලා යනකොට නැති වෙලා යන ස්වභාවයකින් යුක්ත දුක්ඛ ධර්මතාවයක සත්පුද්ගල භාවයකුයි අපි ඇසුරු කරලා තියෙන්නේ එතකොට අපි සැපයි හොඳයි කියලා කතා කරපු හැමතැනම ඇති යථාර්ථය තමයි හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය. එතකොට හටගෙන නිරුද්ධ වෙන බව නිසා මේ හැමතැනකම දුක් වූ ස්වභාවයක් පවතිනවා. දුක් වූ ධර්මයේ ගැන කතා කරන තැනකදී අපි කියනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ ආස්වාදයක් ගැන. එතකොට මේ ආස්වාදය දුකෙහි ඇති ආස්වාදයක්. දුකෙහි ඇති ආස්වාදය හැම මොහොතකදීම දුකකින්ම කෙලවරක් කරලා තියෙනවා මිසක සැපවත් භාවයකට පත් කරන්නේ නැහැ. එනිසා අපි දුකේ ඇති ආශ්‍රාදය පිළිබඳව දත යුතුයි. ඒ වගේම දුක්ඛස්ස ආදීනවෝ අභිඤ්ඤයෝ දුකේ ආදීනවය අපි දත යුතුයි. දුක් වූ ධර්මයක් පවතින තැනක ඒක සත්පුද්ගල භාවයකින් අපි අසුරු කරනකොට ඒ නිසා එන ආදීනවය බොහොමයි. ඒ නිසා ඔබට හේතු නිසා සකස් වන ධර්මයන් හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දුක්ඛ ලක්ෂණය පිළිබඳව අවබෝධ නොවුනොත් සංකත ලක්ෂණයන් පිළිබඳව දුක්ඛ සංකත ලක්ෂණය අවබෝධ නොවුනොත් ඔබට ඒ හේතු නිසා සකස් වන ධර්මයන් පුද්ගල භාවයක් තුල ලැබෙයි. එතකොට ඔබට ඔබේ ජීවිතය අද ලැබිලා තියෙන ඒක උරුම කරගෙන සසරේ ඕන තරම් තැනකට යන්න පුළුවන්කම තියෙයි. ඔබට මව් මැරෙන දුකට අඬන්න පුළුවන්, පියා මැරෙන දුකට අඬන්න පුළුවන්, දුව පුතා මැරෙන දුකට අඬන්න පුළුවන්. ඔබට ජීවිතේ කැමති දේවල් නොලැබෙනකොට දැන් ඒ ගැන අඬමින් විලාප තියන්නට පුළුවන්. නිකම්ම දුක් සහිත මනෝභාවයකට ඔබටපත් වෙන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. එනිසා අපි කල යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ දුක හදලා දෙන තැන ගැන ඔබ අවබෝධයක් ඇති කරගන්නට දුකේ ආදීනවය කිව්වේ එකයි. එතකොට ආස්වාදේ ඊටාම සල්පයක් පවතින තැනක ආදීනවේ ඊටාමත් බොහොමයි. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ ගස්ගල් ගෙවල් දොරවල් තියනවා කියලා අපිට මේ දේවල් වලින් කොහොමද එන්නේ කියලා. පින්නතුනේ ඔය අපි සැප වශයෙන් නොහඳුනුවත් දුක වශයෙන් නොහැඳුනුවත් උපේක්ෂා වශයෙන් අපිට ආවත් මේ එළියේ තියනවා කියන සංඥාව නිසා තියෙන දේ විඳින මම මේ පැත්තේ නිර්මාණය වෙලා. තියෙන දේ විඳින මම මේ පැත්තේ නිර්මාණය වෙනකොට පුද්ගලයා මේ පැත්තේ සකස් වෙනකොට අපිට ඒ මට මම කරගත්ත සංකල්පයේ තියෙන ජරා මරණ දුක විඳින්න පුළුවන්කම ලැබිලා. එතකොට නිකම්ම අපිට දුක කියන ධර්මයේ තුලින් අපිට දුක්ඛස්ස ආදීනවයක් තියෙනවා. දුකේ මහ ලොකු ආදීනවයක් තියෙනවා. වෙනතුනි දුකම ආදීනවයක් නම් අපිට ඒක කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ එහෙම. ඒ නිසා නමුත් දුකේ ආදීනව ස්වභාවය දත යුතුයි කියලා කියනවා. අද දුක ආස්වාදයක් විදිහට අසුරු කරන කම නිසා. අපි දුකේ දුක්ඛ ලක්ෂණයන්ගෙන් දුක කියන බව දන්නේ නැහැ. ඒ නිසා අපි දුක ආස්වාද වශයෙන් ඇසුරු කරනවා. අපිට පුළුවන් නම් දුකේ ආදීනව භාවය ගැන තේරුම් ගන්නට. අපිට තේරුම් ගන්නට තියෙන්නේ මේක මේ විදිහට සත්පුද්ගල භවකින් ඇසුරු වෙලා අපිට දුක් විඳින්න පුළුවන් මානසික මට්ටමක් අපිට සකස් කරලා දීලා තියෙනවා කියන මේ දුකේ ඇති ආදීනව බව පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා දුක්ඛස්ස නිස්සරණං අභිඤ්ඤේයං දුකේ තියෙන නිස්සරණ ස්වභාවය පිළිබඳව දත යුතුයි. දුකේ නික්මීම, දුකේ නිස්සරණය, දුකින් ඉවත් වීම කියන කාරණය. එතකොට දුකේ නිස්සරණය කියලා කියනකොට අපිට නිස්සරණය විය හැක්කේ, නික්මිය හැක්කේ ස්කන්ධ ධර්මයන් උපාදාන වශයෙන් නැවත නැවත ඇසුරු කරගන්න කමින්. ඒ කියන්නේ රැස් කරගන්න කමින් අපිට බෑ ස්කන්ධ ටිකම පැත්තකින් තියන්නට ස්කන්ධ ටිකම පැත්තකින් තියන්න පුළුවන් වුණොත් අපිට අනුපදිශේෂ නිබ්බාන සහ සෝපදිශේෂ නිබ්බාන කියලා නිවන දෙආකාරයකින් කතා කරන්න බැරුව යනවා. එනිසා මෙතනදී කතා කරන්නේ අනුපදිශේෂ පරිණිරවාණය සහ සෝපදිශේෂ පරිණිරවාණය කියන මේ කාරණා දෙකක් පිළිබඳව. එනිසා දුකේ නිස්සරණය කියලා කියනකොට මේ නිස්සරණය හදාගන්නේ අපි nissarane නොවි පවතින්නේ හටගෙන නිරුද්ධ වෙන ස්කන්ධේ නිරුද්ධ නොවන ආකාරයට පැවැත්වීම තුළ. නිරුද්ධ නොවන ආකාරයට පැවැත්වීම කියන්නේ වර්ධවා ගන්න එපා අපි නිත්‍ය කරලා අපිට ඕන විදිහට තියාගන්නවා කියන එක නෙමෙයි. හේතු නිසා හටගත්තු ධර්මයේ හේතු බිඳී යනකොට බිඳී යනවා ඒක තමයි ස්වභාවය. හැබැයි මේ බිඳී යන ස්වභාවය අනුව ගිහිල්ලා අපි කල්පනා කරනවා නම් ඒ දේ නැවත ඇති හැටියට ඇසුරු කරන විදිහට රැස් කරගන්න අන්න ඒ රැස් කර ගැනීම කියන කාරණාව ඉවත් කළා. එනිසා ඒ දුක ඔබ රැස් කරලා තියාගත්තේ නැහැ. දුක් වූ ස්කන්ධ ටික ඔබ රැස් කරගත්තේ නැහැ. ඔබ දුක් වූ ස්කන්ධයන්ගේ නිස්සරණය සාක්ෂාත් කළා. නික්මීම සාක්ෂාත් කළා. එතකොට ඔබට හේතු නිසා හටගත්ත ධර්මයන් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන බවට යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙලා තියෙනවා. එනිසා මේ කතා කරපු කාරණාව අපේ ප්‍රතිපදාව පැත්තෙන් ඊටාම වැදගත් ධර්මතා ටිකක් කරුණු සමූහයකුයි අපිට හෙලි කරන්නේ. එතකොට දුක්ඛං අභිඤ්ඤයං කියලා කිව්ව දුක දත යුතුයි කියලා අපි දුක කියන කාරණාව දෙපැත්තකින් කතා කළා. ඒ තමයි ස්කන්ධ මාත්‍රික දුක සහ වේදනාත්මක දුක කියන තැනක. එතකොට දුක්ඛ සමුදය කියන තැන අපි කතා කළා දුක සකස් කරලා දෙන සමුදය කියන තැන. ඒ සමුදය අපි කතා කළේ රැස් කරගන්න කමත් එක්ක ආයෝහනාර්ථයත් එක්කම ඊට පස්සේ දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤයෝ දුක කියන එක නිරුද්ධ කළ යුතු දෙයක් හැටියට අපි කතා කළා. එතකොට ඒ නිරුද්ධ කරන්නට පුළුවන් අපිට ජරා මරණ දුක කියන වේදනාත්මක දුක, ස්කන්ධ දුක අපිට නිරුද්ධ කළ නොහැකි කියන එක අපි කතා කළා. ඊට පස්සේ දුක්ඛස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤයෝ දුකේ සමුදය සහ නිරෝධය දත යුතුයි කියලා අපි කතා කළා. ඒකට දුක්ඛස්ස සමුදය නිරෝධ කියලා කියන තැනකදී දුකේ සමුදය සහ නිරෝධය කියන ලක්ෂණය තුල අපි සත්පුද්ගල භාවයේ තුල දුක හදාගන්න තැන ගැන ඒ වගේම දුක් වූ ධර්මතාවයක පැවතිලා හටගෙන නැති වෙන ස්වභාවය පිළිබඳවත් කතා කළා. එතකොට ඇහැ රූප දෙක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට අපි එතනදි කතා කළා. එතකොට ඇහැ රූප දෙක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් හැටියට අපි තේරුම් ගන්නකොට ඇහැ නොවුණු තැනක ඇහැ සකස් කරගන්නට යන්නේ නැති ස්වභාවය පිළිබඳවත් අපි එතනදී කතා කළා. ඊට පස්සේ දුක්ඛස්ස චන්දරාග නිරෝධ අභිඤ්ඤයෝ දුකේ චන්දරාග නිරෝධය කතා කළා. දුකේ චන්දරාගය කියලා කියන්නේ දුකේ යථාර්ථය නොදන්න කම නිසා සත්පුද්ගල භාවයේ තුල අපි උපදවා ගන්න පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති කරගන්න චන්දරාග ස්වභාවය. එතකොට අපි අන්තිමේටම තණ්හා කරලා තියෙන දුක් වූ ස්කන්ධ ටිකකට ඒ නිසා ස්කන්ධ ටිකේ කෙරෙහි පවත්නා චන්දරාග නිරෝධය ඊට පස්සේ දුක්ඛ සස්සාදේ දුකේ ආශාද ආදීනව නිස්සරණ කියන මේ කාරණා ටිකත් අපි කතා කරන්නට යෙදුණා. මේ ටික අපේ ප්‍රතිපදාවට ඍජුවම සම්බන්ධ වෙන ප්‍රධාන කාරණා ටිකක්. එතකොට අපි දැනගන්නට වෙනවා දල වශයෙන් අපේ නිවන් ප්‍රතිපදාව කොතන දක්වා අපි කෙසේ රැගෙන යා යුතුද කියන කාරණය පිළිබඳව අපිට හොඳ අවබෝධයක් මේ තුර දකි ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් සිද්ධ වෙන දේ තමයි අපිට ප්‍රහාණය කළ යුත්තේ කුමක්ද? ඒක ප්‍රහාණය කරන්නේ කෙසේද කියන තැන පිළිබඳව අවබෝධයක් නැති වුණොත් අපිට ඒක තවදුරටත් අපිව අවුලෙන් අවුලට පත් කරන්නක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කාරණා ටිකට අදාළව අපි තවදුරටත් ඉදිරියේදීත් සාකච්ඡා කරමු. අද දවසේදී කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා වටිනා කුසල ධර්ම සමූහයක් කවුරුත් සිද්ධ කරගන්නට යෙදුණා.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 ඒ වගේම මේ අද දවසේ ධර්ම මහා ධර්ම දානය සිද්ධ කළ පුෂ්පා ගුණරත්න මහත්මිය, අනෝමා වීරකෝන් මහත්මිය, දල්සිකාරී රසම් මහත්මිය, දිලන්ති මහත්මිය, කමනි විජේනායක මහත්මිය, මාලිනී සමරසිංහ මහත්මිය ඇතුළු කල්යාණ මිත්‍ර පිරිසටත් ඒ පවුල් සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණසම හැම දිනාටම අමා මහ නිවනින් සැනසීම පිණසමත් මේ උතුම් කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි